බිස්මිල්ලාහිර් ඒකේ අරබියෙන්ගේ බතහික ඊසාෆානම සනතම් ෆස්සතේක තේරවන අහරු ඉයරතුගා හුන්නේ තිම්මන මුන්සේ රස්කමානකි දීනෙන්නේ ජාහිලු අරබියෙන්ගේ තේරේක හුන්නේ ජාහිලු රස්කදකි එසමානුගා ඊසාෆානුගේ දීනුගේ ෆාදීන් නසෝරා දීන් එතම් මෙතන ෆෙතුරුම මිහාරෝ සෙමිහුගේ මිෂනරි ෆාදිරින් මසකෙම් ඉබ්‍රාහිම් আদি මියවරව සීවරයි එහිතර කමුවා මසහෙක්කොන් උලමුගොස් නජරානුගා ඉසාබකන් එදීන් පතුරාපි එමිබා මෙහුම් වාහක දක්වා සල්ලා කොෆිය ියරතුගා මිහුන්නවා අරබියෙන් රස්කිපාන අහරබෙන් දීනන් අම්රා ජෙවිජියා වරබ්බොන් නසීබක වානේ ඒනා ගෙහෙර තූණු ෆිල් කමායක මිදීන වරන් නසුරු දෙව්වා පානේ නිකම් මච්ච මිබා මෙහුම් එබ්බස්ව එවුණු මසකතේ කුරාන් කමර බඳගෙන් පාදිරින් කුර ආරාතිය මොළබයක හියරත හිඟජ්ජේ මිබා මෙහුම් එගොතුන් කුම් මිගොතකුම් රස්කිපාන රක්තහිකන් උපද්දා පාවාම් හුද්දකි දීනුගේ වාහක දක්වා වේ වර රංගලන් එහිතර කමුක අස්සවාන් ඉන්නවා එමිහුන්ගේ වාහකත නිමීම විදාළ වියේ තියගොතේ තියවෙත්ත මහරවෙස් රංගලේ එකමක තියවරුගේ බොඩකම හම එන්න මැතිදීහක වාහකයකු නිර්මාදමකි පෙන්න කමෙන් ඕනේ එහෙම ආදි මාතම අන්නාර අනදෝ මිබෑමහු රස්කහානු දර්බාරං ආශ් වනමු වරක් කමේ හිටවා මජීස් කරවාපිය මිබෑමහු වාහක දක්කම් වෙට්ටතන වසීරක වදගෙන ආශ් සිරු සිරුන වාහකය දන්නවාදමු රස්කහානු මෝහුල මච්ච වරක් බොඩු හිතාමයගේ වත්තරු ගෙන්නවා වාහකපු හොට්ටවාපිය මිබෑමහු කර වෙරියක එම්මිහා වරන් අදබෝපා මණිකපානති යෝඩාදී කොම්පද ඛබරතෝ දන්නවා කි විදාලවේ හිතාම හොට්ට ඒ වරන් නුබා ඛබරකි ඒනාගේ ඛබරුන් අහරොන මේ ඇඟුණි මලායකතුන්ගේ සර්දාරු අවහාර වෙද්ද කමි එමිහුන් දන්නවා කි ඒ මාවිගම රසිෆානෝ තිබායි මුස්තහිල් කමකි මලායකතුන්නකි තියෙහින් එකිපාර එකිබේකලුන් අවහාර පණාවා බයෙන් ඕනේ තිබායි දෝ ඛබරකි යහරියස් මණිකපානමගේ දීනගේ යුතුයකතාව හොරි කුත්තක රසිෆානෝ විදාලේ නාහම තෙදෙන්නේ එකමකු ඊයේගා තිබාමෙන් අහරෙන් ගාතුවා දෙක්කී ಮಾರಸ್ಕಲಾಂಗ ದರಿಕಲಕ ಉಳುವಣಕ ಯಹೂದೀನ್ ಎದರಿಕಲುಂ ಗತ್ಲುಕೋಗ ಅವಹಾರವೆ ಅದಿ ಉಲುಬೆನ್ ದಿವಾಹಕೆ ಎಹೆಮ್ಮಿಯ ಮಿಯಕೀಸ್ ಚದಕವಾಕ ದುರುಕಮೆನುನೆ ದೆ ಮಿಬಾಮೆಹುನ ಜಿಹುನಿ ದೆರವೆ ರಕಿಬೆಗೆನ್ ದಾಹ